කාල වකවානුව තුලදී ඉක්ුත් සඳහන් කළ බ්‍රහස්පතින්දා දිනවලදීය. මෙම වටිනා ධර්මදේශනාවලියේ පළමුවන කොටසේ ශබ්ද සංස්කරණයට දායකත්වයේ දරන ලද්දේ ශ්‍රී ලංකාවේ කොළඹ පදිංචි පින්වත් සේන රණවීර මහත්මයා විසිනි. damsar.org වෙබ් අඩවිය සාර්ථක ලෙස ධර්මය බෙදා හරිමින් මෙම 2013 ජූලි මාසයට වර්ෂයක් සම්පූර්ණ කර ඇත. මෙම ධර්ම දානමය කුසලයට නන් අයුරින් දායක වූ සියලු පින්වතුන් හට නිවනේ සිසිලස මේ අත්භවයේදීම සාක්ෂාත් කර ගැනීමට මේ මහඟු පින් බලය හේතු ආසනා වේවායි අප ඊත සිතින් ප්‍රාර්ථනා කරමු. Thank you.